මූලම කරුණ තමයි තථාගතං අරහන්තං සම්මා සම්බුද්ධෝ අග්ගම කායති. ලෝවි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන් මිනිසුන් බ්‍රහ්මියන් සහිත සියලුම දෙනාගේ ප්‍රසාදයට ගෞරවයට ලක් විය යුතුයි පාත්‍ර විය යුතුයි කියන කාරණේ පළවෙනි කාරණින් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊළඟට පින්වතුනි පච්චේක සම්මා සම්බුද්ධෝ අග්ගමක්ඛායති පසේ බුදුරජාණන් වහන්සේලා පින්වතුනි මෙන්න මේ මා මුලින් කියපු ආකාරයට සියලු දෙනාගේම ප්‍රසාදයට ගෞරවයට ලක්විය යුතුයි කියන කාරණයයි ඒකෙන් ප්‍රකාශ කරලා තිබෙන්නේ. තුන්වෙනි කාරණේ තමයි පින්වතුනි තථාගත ශාවකෝ අග්ගමක්ඛායති ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා උන් වහන්සේලා ප්‍රසාදයට පත්විය යුතුයි ගෞරවයට පත්විය යුතුයි ඊළඟ කාරණේ තමයි පින්වත්නි රාජා චක්කවර්ති අග්ගමක්කායති ඒ සක්විති රජුනොත් ගෞරවයට ප්‍රසාදයට උපහාරයට ලක්විය යුතුයි කියන මේ කරුණු කිහිපේ තමයි බුදුරජාණන් වහන්සේ මේ අග්ගප්පසාද සූත්‍රයෙන් දේශනා කරන්නට යෙදුනේ. මේ පින්වත් පිරිස දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ අභිඥාය ධර්මයන් අභිඥාය වශයෙන් අවබෝධ කරගත්ත පරිඥාය ධර්මයන් පරිඥාය වශයෙන් අවබෝධ කරගත්ත භාවිතය ධර්මයන් භාවිතය වශයෙන් අවබෝධ කරගත්ත උත්තරීතර උත්තමයන් වහන්සේ තමයි අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන් වහන්සේ පින්වතුනි අසීමිත කාලයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය මෙන්න මේ පාරමිතා ධර්මයන් පුරලා තමයි සසර මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට වීරිය කළේ. ඒ එක්කම ඡන්ද චිත්ත වීරය විමංශා කියන මේ ඉර්ධිපාද ධර්මයන් මනාව අවබෝධ කරගත්ත උත්තරීතර උත්තමයන් වහන්සේ තමයි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීණය කළ උත්තමයන් වහන්සේ තමයි පින්වතුනි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. කාම ඡන්දය කියලා කියන්නේ පින්වතුනි දැඩිසේ ආසාව. අනුන්ගේ දීපල අත්පත් කරගන්නට එහෙම නැත්නම් Tamanට ආයත් නොවන වස්තුන් Taman භාරයට ගන්නට මේ වාගේම පින්වතුනි ලෞකික සැප සම්පත් වර්ධනය කරගන්නට උත්සාහ කිරීම තමයි කාම ඡන්ද හැටියට සඳහන් වෙන්නේ. අද සමාජයේ ගත් අයින් පස්සේ පින්වතුනි නොඑක් නොඑක් දෙනා නොඑක් ආකාරයෙන් නිල මුදල හරියම්බ කරනවා යාන වාහන හරියම්බ කරනවා ඊළඟට ගෙවල් වතු පිටි දියේ දොර මේ ආදී වශයෙන් නිල මුදල් ස්වර්ණාභරණ මේ නොඑක ආකාරයෙන් මේ කාමච්ඡන්දයට පින්වතුනි ගොදුරු විලා අසීමිත ධනයක් වස්තුවක් ඒක රාශී කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තයින් පස්සේ පින්වතුනි මේ කාමච්ඡන්දය සම්පූර්ණයෙන්ම ප්‍රහීණ කළ උත්තමයන් වහන්සේ තමයි අපි තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ සාංශාරික වශයෙන් පාරමිතා ධර්ම පුරණ කාලේ පවා මේ පින්වතුන් නොඑක් අවස්ථාවලදී අහලා තිබෙනවා. අමුදරුවන් ලේ දන් දීම මේ ආදී වශයෙන් පින්වතුනි ශරීර අංග ප්‍රත්‍යංග දන් දීලා අනේක විද පාරමිතා ධර්මයන් පුරලා තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ. එම නිසා උන්වහන්සේට පින්වතුනි අග්‍ර ප්‍රසාදයට පත්විය යුතුයි, ගරු කළ යුතුයි, පුද පූජා ප්‍රවැත්විය යුතුයි, උපහාර දැක්විය යුතුයි කියන කාරණියයි මුල් කරුණින් සඳහන් වෙන්නේ. තථාගතං අරහං සම්මා සම්බුද්ධෝ අග්ගම කායති. ඒ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට පින්වතුනි අසීමිත කාලයක් විහෙස මහන්සි වෙන්නට ඕනේ. ඒ එකම පින්වතුනේ manussත්තං ලිංග සම්පatti විගතාසව දසනං මෙන්න මේ කාරණේ ගත්තම ඊටමත් වටිනා කරුණු කාරණා කීපයක් සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් පින්වතුනි manussත්තං ලිංග සම්පatti විගතාසව දසනං ඒ කිව්වේ මුලින්ම මනුස්ස ආත්මයක් ලබන්නට ඕන පින්වතුනි බුද්ධත්වයේ ලබන්නට. තිරිසන් ආත්මික, പ്രേත ආත්මික, අසුර නිකායික, යක්ෂ භූත කුම්භාණ්ඩ මේ ආත්මික උප්පත්තිය ලැබලා කිසිම දවසක කිසිම කෙනෙකුට පින්වතුනි බුද්ධත්වයේ ලබන්නටවත් රහත් භාවයට පත්වන්නටවත් හැකියාවක් නැහැ. ඒක තමයි මුලින්ම සඳහන් වෙන්නේ manussත්තං ලිංග සම්පatti විගතාසව දසනං. මනුස්ස ආත්මයක් ලබන්නට ඕන බුද්ධත්වයේ ලබන්නට. ඊළඟට පින්වතුනි පුරුෂ පක්ෂී කෙනෙක් වෙලා ඒ කියන්නේ කාන්තාවක් නෙවෙයි පුරුෂ ආත්මයක් පුරුෂයෙක් හැටියට උප්පත්තිය ලබන්නට ඕන. ඊළඟට පින්වතුනි ජීවිත පරිත්‍යාගයෙන් අනිවාර්යම කවදා හෝ දවසක පින්වතුනි නියත විවරණ ලබලා තිබෙන්නට ඕන සම්මා සම්බුද්ධත්වයේ ලබන්නට. manussත්තං ලිංග සම්පatti විගතාසව දසනං මේ ආදී වශයෙන් සඳහන් වෙන්නේ යන්නේ ඒ කාරණය. අධිකාරෝ චන්දතායේතේ අබිනීහාර කාරණා. ඊළඟට බලවත් ආශාවක් පින්වතුනි ඇල්මක් තිබෙන්නට ඕන මේ සම්මා සම්බුද්ධත්වයේ ලබන්නට. සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන ආත්ම ගණනාවක් පින්වතුනි එක දිගට ඒ පාරමිතා ධර්මයන් පුරාගෙන දැඩිසේ කැමැත්තක් ඇල්මක් ඇතිව සිටින්නට ඕන ඕනෑම පුද්ගලයෙක් පින්වතුනි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට. ඊළඟට මනුෂ්‍යාත්මීක උප්පත්තිය ලබන්නට ඕන, නියත විවරණ ලබලා තිබෙන්නට ඕන. මේ ආදී කරුණු ගණනාවක් පින්වතුනි සම්පූර්ණ කරලා තමයි සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ පින්වතුනි සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ඉදා ඇසතු බෝරුක මුලදී. ඒ අනුව පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තම අසීමිත කාලයක්. මා අර මුලින් මතක් කළ විදිහට දාන සීල ප්‍රඥා පාරමිතා ආදී වශයෙන් මේ පාරමිතා ධර්මයන් නොඑක ආකාරයෙන් පුරුදු පුහුණු කරලා තිබෙනවා. දාන පාරමිතාව ගත්තයින් පස්සේ පින්වතුනි කිසිම කෙනෙකුට කල නොහැකි උදාරතර පාරමිතා ධර්මයන් පුරලා තිබෙනවා මෙන්න මේ අපේ බෝධිසත්වයන් වහන්සේ. මේ පිරිසට මතකයි යම්කිසි තිරසංගත ආත්මීක උප්පත්තිය ලැබුවා ඒ ආත්මයේදී පින්වතුනි ශරීර මාංශයේ යම්කිසි කෙනෙක් ඉල්ලනවා නම් අනිවාර්යයෙන් මේක පරිත්‍යාග කරන්නට තරම් ඒ බෝධිසත්වයන් වහන්සේට හැකියාව තිබුණා. ඊළඟට ශරීරයේ යම්කිසි අංගයක් අංගපසඟක් ඉල්ලවුවා නම් පින්වතුනි දානීය හැටියට පරිත්‍යාගයක් හැටියට කරන්නට කියලා එහෙක් ඉල්ලවුවා නම් එහෙක් දෙන සිරිත බෝධිසත්වයන් වහන්සේ තුල තිබුණා. හිස ඉල්ලවුවා නම් පින්වතුනි හිස දන් දීමේ සිරිත තිබෙනවා. උන්වහන්සේගේ තිබුණ මේ පිරිස දන්නවා සිරිසඟ බෝ කතා ප්‍රෝටි අහනකොට. මේ ආදී වශයෙන් පින්වතුනි අසීමිත කාලයක් දීර්ඝ කාලයක් දාන සීල භාවනා ආදී වශයෙන් මේ පින් දහම් කුරලා ඒ දාන දානං සීලංච නික්කම්මං පඤ්ඤා විරියේන කාන්තිමං මේ ආදී වශයෙන් කාන්ති සත්‍ය මදිත්‍ඨානං නිත්තුපේකා තිමේ දස කියපු ආකාරයට මේ දස පාරමිතා ධර්මයන් සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ පුරලා තිබෙනවා මේ පිරිසට මතක ඇති එදා සීලව නාගරාජ කියන නමින් බෝධිසත්වයන් වහන්සේ මේ වනාන්තරයේට කැළියට ඉතාමත් සුවිශේෂී හස්ති රාජයෙක් වෙලා මුළු ශරීරයේම පින්වතුනි සුදු පාට හස්ති රාජයෙක් වෙලා උත්පත්ති ලැබුවා. ඕනෑම කෙනෙක් පින්වතුනි දුටු පමණින් ප්‍රසාදයටපත් වෙන රූප ස්වභාවයක්. මුළු ශරීරේම පින්වතුනි කුම්භස්තලිය ඒ වාගේම හොඩවැල ඒ පිට ප්‍රදේශයේ පින්වතුනි කකුල් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ශ්‍රේත වරණ ශ්‍රේත හත්ති සුදු ඇතෙක් වෙලා පින්වතුනි බෝධිසත්වයන් වහන්සේ උප්පත්තිය ලැබුවා මේ වනාන්තරයේ ඉන්න සියලුම සත්වයන් සිව්පා සතුන් මේ ආදී වශයෙන් නොඑක් විදිහේ මේ වනාන්තරේ වාසය කරන සතුන් මේ හස්ති රාජයාට පින්වතුනි අනේක විද ගරු සත්කාර කරන්නට පටන් ගත්තා. පුදුම විදිහේ ගෞරවයක් පින්වතුනි මෙන්න මේ හස්ති රාජයාට සීලව නාගරාජ ඇත්රජුට මෙන්න මේ වනාන්තරයේ සිටින සියලුම සතුන් ගරු කරන්නට පටන් ගත්තා වන්දනමාන ආදී කරන්නට පටන් ගත්තා කාලයක් ගියා පින්වතුනි. ගම් ප්‍රදේශයකින් පින්වතුනි වනාන්තරයට ඇතුල් වෙච්ච එක්තරා මිනිසෙක් මෙන්න මේ හස්ති රාජයා දැකලා පින්වතුනි නැවතත් ගමට ගිහිල්ලා කල්පනා කළා මට ජීවුන වෙන්නට ඕන නම් ඒකම දෙයයි තිබෙන්නේ අර වනාන්තරයේ ඉන්න හස්ති රාජයා ළඟට ලේසියෙන් අපට කිට්ටු වෙන්නට පුළුවන් වෙන හස්ති රාජයෙක් නම් ගහනවා ඊළඟට පාගලා ජීවිත හානි කරනවා පින්වතුනි මේ ආදී වශයෙන් ওই විදිහේ විපත් සිදු කරනවා හස්ති රාජේ කුණායින් පස්සේ මිනිසුන්ට මේ සීලව නාගරාජ හස්තියා එහෙම නෙවෙයි සතුන්ටත් මිනිසුන්ටත් එකහා සමානව කරුණාවකින් මෛත්‍රියකින් හිටපු කෙනෙක් තමයි මේ සීලව නාගරාජ හස්ති රාජයා මේ සීලව නාගරාජයා කියන්නේ බොහෝම කරුණාවන්ත කෙනෙක් අර මිනිසියා පින්වතුනි දරුණු තර්කස කියතකුත් අරගෙන නැවතත් වනාන්තරයට ඇවිල්ලා මේ හස්ති රාජයා සමීපයට ගිහිල්ලා පින්වතුනි කියනවා වැඳලා අනේ ස්වාමීනි මට එක් උපකාරයක් කරන්න මගේ දරුවන් දවස් ගණනාවක් කුසගින්න ඉන්න කිසි ආහාරයක් නැහැ ඒ වාගේම මටත් එහෙමයි ජීවත් වෙන්නට කිසිම ක්‍රමයක් නැහැ. ඔබ වහන්සේට කළ හැකි එකම උපකාරය තමයි මේ ලස්සන දල යුගලින් කෙලවර කොටස මට කපාගෙන යන්නට අවසර දෙන්න. කිසියම් පැකිලීමක් උන්නේ පින්වතුනි මේ බෝධිසත්ව හස්ති රාජයා සීලව නාග රාජ හස්ති රාජයා මේකට අවසර දුන්නා. මේ තැනත්තා පින්වතුන් මේ හස්ති රාජයාගේ දල යුගලින් කොටසක් අපාගෙන ගියා. ගිහිල්ලා පින්වතුනි විකුණලා හොඳ ජීවිතයක් ගත කරලා නැවත රැකියාවකට එහෙම යන්නේ නැතුව පින්වතුනි කම්මැලි කමින් ගොවිතැනක් බතක් කරන්නේ නැතුව පින්වතුනි බොහෝම කම්මැලි කමින් අලසව කාලය ගත කරලා නැවතත් වනාන්තරයට එනවා අර කියතත් අරගෙන සීලව නාගරාජයාට කියනවා අනේ දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ දල යුගලින් ඒ කෙලවර කොටසින් අප වෙත ලබා දීපු ඒ කොටස විකුණලා කපාගෙන ගිය කොටස විකුණලා ගත්ත මුදල් සම්පූර්ණයෙන්ම අවසන්. අපි හොඳට ගෑවා බීවා ඇඳුම් පැළඳුම් ඇඳ ඊළඟට මගේ දරුවන් බොහෝම ප්‍රීතිමන්තව කාලය ගත කළා ඒ කාලය තුල. නැවතත් මම අන්ත අසරණ දිලින්නෙක්. මට ජීවත් වෙන්නට ක්‍රමයක් නැහැ. ඒ වාගේම මට නිසියාකාර මුදලක් ලැබෙන ක්‍රමයක් නෑ ආදායමක් ලැබෙන ක්‍රමයක් නෑ අනේ නැවතත් මට කරුණා කරලා ඔබ වහන්සේගේ මේ දල්දල යුගලී නැඳ කොටස කපාගෙන යන්නට අවසර දෙන්න කිසිම පැකිලීමක් නෑ පින්වතුනි මේ බෝධිසත්ව හස්ති රාජයා ඒකටත් අවසර දුන්නා ඒකටත් අවසර දුන්නා මේ දල යුග කපාගෙන යන්නට කියලා දල යුගල කපාගෙන ගියා මේ තැනත්තා පින්වතුනි අසත්පුරුෂ මිනිසෙක්. කාලයක් ගත වුණා පින්වතුනි නැවතත් වනාන්තරයට එනවා. ආණ්ඩමින් වැළපෙමින් ඇවිල්ලා අනේ දේවයන් වහන්සේ ස්වාමීනි මගේ දරුවන් බිරිඳ මේ සියලුම දෙනා ඔබ වහන්සේගේ පරිත්‍යාගය නිසා කාලයක් හොඳට කාලා බීලා හිටියා. නැවතත් අපි බිරින්දන් බවට පත් වෙලා සියලුම මිල මුදල් අවසන් වෙලා ඊටමත් අමාරුවෙන් කාලය ගත කරන්නේ උදේට හදියාකාර ආහාරයක් නේ දහවල කාලෙත් එහෙමයි රාත්‍රියේ අපි කුසගින්නේ ජීවත් වෙන්නේ ඉඳා ගන්න කරුණා කරලා සීලව නාගරාජ හත්තිරාජයන් වහන්සේ ඔබ වහන්සේගේ ওই දල දෙක මුලින්ම ගලවගෙන යන අවසර දෙන්නට කියලා ඉල්ලීමක් කළා බලන්න පින්වතුනි මේ අසත්පුරුෂ මිනිසයාට මේ බෝධිසත්ව හස්ති රාජයා අවසර දුන්න පින්වතුනි මේ දල යුගල ගලවගෙන යන්න. අර ප්‍රඥාව නැමැති කුම්භස්තලයට ගොඩ වෙලා ඊළඟට පින්වතුනි දරුණු කරකස යකඩින්නක් වැනි දෙයකින් මෙන්න මේ විදුරු මස් වලට ඇනලා පින්වතුනි මෙන්න මේ දල යුගල මුලින්ම ගලවගෙන ගියා. මේ කාරණේ මතක් කදී පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරමිතා ධර්මයන් පුරණ කාලේ අසීමිත කාලයක් පින්වතුනි කිසිම පැකිලීමකින් තොරව කිසිම ලෝභකමකින් තොරව පින්වතුනි මෙන්න මේ පරිත්‍යාගයේ නැත්තම් දානි තමන්ගේ ශරීර අංග ප්‍රත්‍යංග වලින් පවා ලබා දීපු බව ඔප්පු කිරීමටයි මා මේ කතා ප්‍රවෘත්තිය මතක් කළේ. මේ විදිහට පින්වතුනි අසීමිත පාරමිතා ධර්මයන් පුරල ඊළඟට පින්වතුනි අසීමිත ලෙස වද බන්ධන වලට වේදනාවලටපත් වෙලා දුෂ්කර ක්‍රියා කරලා ඊළඟට සම්මා සම්බුද්ධත්වයටපත් උනා මේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා පින්වතුනි සෑම දවසේම පින්වතුනි නින්දා ප්‍රශංසා කියන මේ සියල්ලක්ම බුදුරජාණන් වහන්සේට ආව. දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් එක පැත්තකින් වදිනව ඒ වාගේම පින්වතුනි ආන්‍ය ත්‍රිවිධකයන් තථාගත බුදුරජාණන් වහන්සේට අනේක විද ආකාරයෙන් පින්වතුනි නින්දා කරනවා අපහාස කරනවා. මුළු ශ්‍රමණීය මේ විදිහට නොඑක් විදිහේ පහත් භාෂාවින් සමහරු පින්වතුනි වසලවාදීන් තථාගත බුදුරජාණන් වහන්සේට පින්වතුනි ආමන්ත්‍රණය කරමි. නමුත් පින්වතුනි අර සාන්ති පාරමිතාවේ විශේෂ ගුණයක් හැටියට කිසියම් දවසක පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ ඒ බැනපු කෙනෙකුටවත් පින්වතුනි පහර දීපු කෙනෙකුටවත් නිନ୍ଦා අපහාස කරපු කෙනෙකුටවත් හුස්ම පොදකින් පවා කිසියම් පීඩාවක් හිංසාවක් කළේ නැහැ. බැල්මකින් රැවීමකින් ගෙරවීමකින්වත් පින්වතුනි කිසිම පීඩාවක් හිංසාවක් කළේ නෑ අසීමිත ලෙස කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තවයි ඒ පිරිස දෙස බැලුවේ. එවැනි උදාාරතර ගුණයක් තිබෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තථාගතං අරහං සම්මා සම්බුද්ධෝ අග්ගමක්ඛායති. අපි ගරු කළ යුතුයි ප්‍රසාදයට පත් කළ යුතුයි. ඊළඟට උපහාරයට ලක් කළ යුතුයි කියන කාරණේ මුල් කාරණින් සඳහන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ಭಾರತ දේශයේ පින්වතුනි ශ්‍රමණ පඬිවරු හිටිය, ගෘහපති පඬිවරු හිටිය, ජටිල පඬිවරු හිටිය. මේ නොයෙක් ආකාරී පඬිවරු හිටිය. මේ සියලු දෙනාම පින්වතුනි ආගමික ශාස්ත්‍රුන් වහන්සේලා. ආගමික ශාස්ත්‍රුන් වහන්සේලා පින්වතුනි අස්වමීදං පුරුෂමීදං වාජපේයං නිරග්ගලං මහරම්මා මහායඤ්ඤා නතේ හොಂತಿ මහප්පල නිරන්තරයෙන්ම යාග හෝම පවත්වන පිරිස එළුවන් කුකුලන් බැටළුවන් මේ ආදී වශයෙන් සතුන් දහස් ගණනින් ඒ සතුන්ගේ බෙලි කපල පින්වතුනි ගිනි දෙවියන් පුදන්නට ගලන රුධිරයෙන් ගිනි ජාලාවන්ට ඒ රුධිරේ එක්කලා ඒ දුමින් දෙවියන් සන්තෝෂ කරන්නට උත්සාහ කරපු පිරිසක් තමයි මෙන්න මේ ශ්‍රමණ ජටිල කියන මේ පිරිස. බ්‍රහ්මණ පිරිසත් ඒ වගේ. නමුත් පින්වතුනි ආශ්‍රමීදං පුරුෂමීදං වාජපෙය්‍යං නිරග්ගලං මහරම්මා මහායඤ්ඤා නතේ හොಂತಿ මහප්පද ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද අවිහිංසාවේ වටිනාකම අවිහිංසාවාදී ජීවිතේ වටිනාකම පින්වතුනි. ඔය ආශ්‍රයයන් මරලා ඊළඟට බැටළුවන් මරලා කුකුලන් මරලා ඊළඟට එළුවන්ගේ ජීවිත නැති කරලා මේ කරන යාග හෝම වලින් කිසිම ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ අනුව පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි අර ශ්‍රමණ පරිවරු අතරත් ගෘහපති පරිවරු අතරත් ජටිල පරිවරු අතරත් මේ සියලුම ශාස්ත්‍රුන් වහන්සේලාට වඩා අග්‍රගාමී ශ්‍රේෂ්ඨ උත්තරීතර උත්තමයන් වහන්සේ තමයි පින්වතුනි අපේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේට අපි ප්‍රසාදයට ලක් කළ යුතුයි ගරු කළ යුතුයි වැඳුම් පිදුම් කළ යුතුයි කියන කාරණේ මේ මතක් කළ කරුණු වලින් මේ පින්වත් පිරිසට මනාව උපයන ඇති. ඊළඟට පින්වතුනි දෙවැනි කාරණේ. දෙවැනි කාරණේ තමයි පච්චේක සම්මා සම්බුද්ධෝ ආග්ගමකායති. පසී බුදුරජාණන් වහන්සේලාත් මෙන්න මේ ගෞරවයට ප්‍රසාදයට ලක් කිය යුතුයි. වැඳුම් පිදුම් වලට ලක් කිය යුතුයි. මරණින් පස්සේ නැත්නම් පරිණිරවාණයෙන් පස්සේ උන් වහන්සේලාගේ ශාරීරික කොටස් අරගෙන වැඳුම් පිදුම් කරන්නට ජීවමානව සිටියදී වගේම පරිණිරවාණයෙන් පස්සේ සුදුසුයි කියන කාරණේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පසේ බුදුරජාණන් වහන්සේලාට පින්වතුනි අනිවාර්යයෙන් මරණයෙන් පස්සේ නැත්නම් පිරිනුවන් පාරවයින් පස්සේ නිවන් සම්පත ලැබෙනවා. නමුත් පින්වතුනි තමන් අවබෝධ කරගත්ත ධර්මීය තවත් කෙනෙකුට අවබෝධ කර දීමේ ශක්තිය මිනිසුන් ඒ දුකින් පීඩාවෙන් උදා ගැනීමේ ශක්තිය බලය පසේ බුදුරජාණන් වහන්සේලාට නේ. නමුත් මරණින් පස්සේ පින්වතුනි පරිණිරවාණයටපත් වුණායින් පස්සේ අනිවාර්යයෙන්ම මේ නිර්වාණ සම්පත්තිය ලැබෙනවා. ඒකයි අපි නිරන්තරීව පිනක් දහනක් සිදු කරලා මේ පිරිස දන්නවා මේ පින්වත් පිරිස දන්නවා උදේ හවස මලක් පහනක් පූජා කළත් විනක් පිනක් දහනක් සිදු කළත් අපේ ඒකායන පරමාර්ථය තමයි බුදු බව ලබා ගැනීමෙන් එහෙම නැත්නම් පසේ බුදුවටපත් වීමෙන් එහෙමත් නැත්නම් රහත් භාවයටපත් වීමෙන් මෙන්න මේ සංසාර ගමන කෙලවර කොට ඇති නිවන් අවබෝධ කරගන්නට මේ පින් උපකාරී වේවා කියන ප්‍රාර්ථනීය තමයි කරන්නේ නමුත් පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේලා ඒ බුද්ධත්වයට පත් වෙනවා බොහෝම වීරිය කරලා උත්සාහ කරලා සෙනෙයකිනුත් පසේ බුදුවරුන් පහළ වෙනවා පින්වතුනි. නමුත් ඒ කිසිම කෙනෙකුට මේ ලෝකයේ සිටින සියලුම සත්වයා සාංශාරික දුක් ගඟින් ඈතර කරවීමට හැකියාවක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ. නමුත් පින්වතුනි ඒ උත්තමයන් වහන්සේලා වඳින්නට පුදන්නට ඒ වාගේම ගරු කරන්නට ඊටාම සුදුසු උත්තමයන් වහන්සේලා කියලයි බුදුහාඳුරු දේශනා කරලා තිබෙන්නේ. ඊළඟ කාරණේ තමයි පින්වතුනි දවසක් ওই ಭಾರತයේ හිටපු එක්තරා රජවරයෙක් තමන්ගේ ඒ විසෝවරුන් කීප දෙනෙක් සමග ඒ තමන්ගේ අමාත්‍යවරුන් කීප දෙනෙක් සමග වනාන්තරගත වෙනවා පින්වතුනි සතුන් ගලේම පිනිස. මේ වනාන්තරේ සිරිනරඹන්නටත් එක තමයි ඇතුළු වුනේ. මේ පිරිස ඇවිදලා ඇවිදලා පින්වතුනි මධ්‍යහාන කාලයේ දහවල කාලයේ පින්වතුනි ඡණ්ඩ හිරුරස් වැඩි වෙනකොට එක්තරා වෘක්ෂයක් ළඟට ගසක් ළඟට ඇවිල්ලා ජීවන් නිවා ගන්නට පින්වතුනි මෙන්න මේ මහරජතුමා තම දේවියකගේ ට හේතු විලා පින්වතුනි නින්දට වැටුණා. නින්දට වැටිච්ච වෙලාවේ පින්වතුනි එක්තරා දේවියක් විසවක් පින්වතුනි එක්තරා සුවඳ වර්ගයක් අරගෙන මේ රාජ්‍යරුවන්ගේ ඉස පිරිමදින්නට පටන් ගත්තා රජතුමාගේ. මේ තැනැත්තිය පින්වතුනි එක අතක වලලු හතරක් පමණ දාගෙන තිබෙනවා රත්තරන් වලලු. තවත් දේවියක් මොකද කළේ පින්වතුනි වලලු 10ක් 12ක් අතේ දාගෙන තවත් ඊට වඩා වටිනා අගන සුවඳ වර්ගයක් අරගෙන පින්වතුනි දැන් හිසේ අතුල්ලනවා. මෙන්න මේ මහරජතුමන්ගේ හිසේ අතුල්ලනවා පින්වතුනි මේ රත්න වලලු වලින් එක්තරා නාදයක් පිට වෙනවා. මේ රජතුමාට මේක නින්දකත් බාධාවක්. ඒ වාගේම පින්වතුනි ඊටාමත් කර්කස නාදයක් මොකද මේ මහරජතුමා කලී පින්වතුනි හිතින්ම නිින්දේ ඉන්න විදිහට අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ මේ ත්‍රිලක්ෂණී මෙනෙහි කළා අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණී මෙනෙහි කළා ඒ එකම පින්වතුනි මෙන්න මේ මහරජතුමන් පින්වතුනි පසී බුද්ධත්වයටපත් වුණා දැන් හවස් ශාමීය පින්වතුනි අර විසෝවරුණු අමාත්‍යවරුණු කියනවා මහරජතුමනි අවදි වෙන්න. දැන් රාත්‍රී කාලේ එළඹීගෙන එනවා. රාත්‍රී කාලේ එළඹීගෙන එනවා. ඒ නිසා අපි නැවත මාලිගාවට යා යුතුයි. මේ මහරජතුමන් කියනවා දැන් මම මහරජ කෙනෙක් නෙවෙයි. මම පච්චේක සම්මා සම්බුද්ධෝ මම පසේ බුද්ධත්වයට පත් වෙලා ඉන්න තැනදී බලන්න පින්වතුනි මේ විදිහට පසේ බුදවරු අනේක වාරයක් පින්වතුනි නොඑක් අවස්ථාවලදී දිවිලා තිබුණා. උන් වහන්සේලාට අනිවාර්යයෙන්ම සත්‍යයට හිතසුව පිණිස යමක් කරන්නට හැකියාවක් නෑ. නමුත් පින්වතුනි සසර දුක් කෙලවර කොට ඇති නිවන් අවබෝධ කර ගැනීමේ ශක්තිය වාසනාව ලැබෙනවා. එම නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේලා පින්වතුනි අනිවාර්යයෙන්ම ගෞරවයට ලක් විය යුතුයි. ඒ වාගීම ප්‍රසාදීට ලක් වී යුතුයි. පච්චේක සම්මා සම්බුද්ධෝ අග්ගම කායති කියලා බුදුහාඳුරෝ දේශනා කළේ ඒකයි. ඊළඟට පින්වතුනි තථාගත ශ්‍රාවකෝ අග්ගම කායති. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ නාගිත මහරහතන් වහන්සේ පින්වතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙන්න මේ සිවුරු පරපුරින් පැවතින උත්තමයන් වහන්සේලා තමයි පින්වතුන් ශ්‍රාවකයන් වහන්සේලා කියලා කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේ ගත්තයින් පස්සේ පින්වතුනි ඕන් වහන්සේගේ නොඑක ආකාරයේ සැප සම්පත් මුක්ති විඳමින් සිටි පවුලක බ්‍රහ්මන පවුලක වැඩිමහල් පුත්‍රයා වැඩිමහල් පුත්‍රයා තමයි මේ උපතිස්ස කියලා කියන්නේ සාරිපුත්යන් වහන්සේගේ ගිහි කාලේ නම මේ උපතිස්ස බොහෝම ශාසනීය කෙරෙහි ප්‍රසාදයෙන් මහණ වුණා මේ පින්වත් පුජසේ පිළිබඳව දන්නවා. මේ ඒ වාගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුරටත්පත් වුණා. චාලා උපචාලා සිසු උපචාලා කියන උන් වහන්සේගේ නැගණිවරු පින්වත් මේ නෛර්යානික ශාසනයේ මිහිණි සස්නේ මහණ වුණා. චුන්ද උපසීන රේවත කියන මේ මල්ලිලා තුන් දෙනා පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනී මහණවිලා මහරහත් භාවයටපත් වුණා. ඒ වාගේම චාලා උපචාලා සිසු උපචාලා කියන මේ නැගණිවරු තුන් දෙනාත් මෙන්න මේ මෙහෙණි සස්නේ මහණවිලා පින්වතුනි සකල ක්ලේශයන් ප්‍රහීණය කරලා මහරහත් භාවයටපත් වුණා. ඒනේ බ්‍රහ්මන වංශික ඒ වාගේම පින්වතුනි දරුවන් රහත් භාවයට පත් වෙලා හිටියත් දූපුතුන් නෑනියන් ජෛන ආගම අදහපු රූපසාරී බමුණු මාතාවෝ ඒ මව්පියන්ගේ ආගම අතහැරලා ඒ වාගේම පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගෙන ධර්මයේ කෙරෙහි ප්‍රසාදයක් ඇති විලා තමයි පින්වතුනි නෛර්යානික ශාසනයේ මහාන විලා අග්‍ර ශ්‍රාවක තනතුරටපත් වුණි. ඉන්නේ උත්තමයන් වහන්සේලාට පින්වතුනි ගරු කළ යුතුයි ප්‍රසාදයට ලක් කළ යුතුයි කියන කාරණේ තථාගත ශාවකෝ අග්ගමක්කායති කියලා දේශනා කළා තිබෙනවා. ඒ එක්කම පින්වතුනි අනිවාර්යයෙන්ම නිවන් දකින්නට අපි මහරහත් භාවීත එහෙම නැත්නම් බුද්ධත්වයට පසේ බුද්ධත්වයට පත් විය යුතුයි කියන කාරණේ මා මතක් කළා. මේ අනුව ඕනෑම කෙනෙක් පින්වතුනි සසර ගමන කෙලවර කර ගැනීම සඳහා අනේක වාරයක් පින්වතුනි අපි පුදුම විදිහේ කැපකිරීම කරන්නට ඕන සිල්වත් වෙන්නට ඕන ගුණවත් වෙන්නට ඕන නොඑක් විදිහේ සැප සම්පත් අතහැරලා පින්වතුනි විදර්ශනාවට අපි හිත යොමු කරන්නට ඕන විදර්ශනාවට හිත යොමු කරනවා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණී මෙනෙහි කිරීම තමයි විදර්ශනෙට හිත යොමු කරනවා කියලා කියන්නේ. විදර්ශනයේට හිත යොමු කිරීමෙන් තමයි පින්වතුනි නිවන් දකින්නට අවස්ථාව සැලසෙන්නේ මහරහත් භාවයටපත් වෙන්නට අවස්ථාව සැලසෙන්නේ. මේ පින්වත් පිරිසට මතකයි අර ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනී වැඩ සිටියේ අන්ධ භික්ෂුව තමයි චක්කුපාල මහරහතන් වහන්සේ. චක්කුපාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි මහා ස්වන්න සිටු උවරයාණන්ගේ වැඩිමහල් පුතා තමයි මේ චක්කුපාල හාමුදුරුවෝ. මහා ස්වන්න සිටුතුමා ජල ස්නානී කරලා එනකොට මහා නුග ගසක් දැක්කා. මේ මහා ස්වන්න සිටුතුමාට පින්වතුනි දරුවන් නෑ අපොත්තකෝ දරුවන් නෑ පින්වතුනි මේ නුගගස දැකලා වනස්පතිය දැකලා පින්වතුනි මේ තැනත්තා කල්පනා කළා මේකනම් යම්කිසි දෙවි දේවතා සමූහයක් හෝ දේවතාවෙක් අරගෙන ඉන්නට ඕනේ. එම නිසා මම යම්කිසි විදිහකින් බාරයක් හාරයක් වෙලා ප්‍රාර්ථනාවක් කරලා මේ ගහට අධිගෘහිත දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්නට ඕන. මට දරු සම්පතක් ලබා දෙන්නට කියලා. නිවසට ගියා පින්වතුනි මහා ස්වර්ණ හාමුදුරු මහා ස්වර්ණ සිටුතුමා මේ බමුණුතුමා ගිහිල්ලා පින්වතුනි තවත් පිරිසක් එක්ක ඇවිල්ලා අර ගහවටා පින්වතුනි මුග ගහවටා සුද්ධ පවිත්‍ර කරලා වැලි ඉහළ පින්වතුනි පොරි ඉහළ හොඳට පහන් දැල්වලා ඊළඟට පුද පූජා පවත්ලා පින්වතුනි දිනපතාම ගරු සරු දක්වනවා මෙන්න මේ මුග ගසට. මුග ගසට පින්වතුනි ගරු සරු දක්වනවා නිරන්තරයෙන්ම ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් තිබෙනවා මට දරුවෙක් ඇති වෙන්නට ඕන දරුවෙක් බිහි වෙන්නට ඕන. කිව්වා වගේම පින්වතුනි මහා ස්වන්න බමුණුතුමාගේ ඒ බැමිණියට ටික දවසකින් පින්වතුනි දරු ගැබක් පිහිටියා. මේ දරුවා පින්වතුනි නිසි කාලයේ උප්පත්තිය ලැබුවා. මේක දීර්ඝ කතා ප්‍රවෘත්තියක්. මේ පිරිස අහලා තිබෙනවා. නිසි කාලයේ උප්පත්තිය ලැබුවා පින්වතුනි මේ තැනත්තාට නම තිබ්බ පින්වතුනි පාල කියලා පිරිමි දරුවෙක් පාල කියලා නම තිබ්බා. ටික කාලයක් ගියා පින්වතුනි ඒ කාලයට පස්සේ තවත් දරුවෙක් පින්වතුනි පිරිමි දරුවෙක් ලැබුණා. ඒ පිරිමි දරුවට නම තිබ්බා පාල කියලා පින්වතුන් විශේෂත්වය තමයි චුල්ලපාල. එතකොට මහා පාල චුල්ලපාල අයියයි මල්ලි දෙන්න. මේ මහා පාල පින්වතුනි නිසි කල වයසට නොඑක් ආකාරයේ ගෙලහෙළම් පටන් ගත්තා. ව්‍යාපාර කටයුතු කරනවා පින්වතුනි ධනෙ හරියම්බ කරනවා සුදුසු වයසේදී ඒ විවාහයටපත් වුණා ඊළඟට පින්වතුනි ධන දහන්නේ ඒ වාගේම දරු සම්පත් අනේක විද සැප සම්පත් වලින් ආඩ්‍යයි පින්වතුනි මහාපාල කුල පුත්‍රයා මහා සේනාවක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සමීපේට බණ අහන්නට යනවා දැක්කා. දැකලා පින්වතුනි මේ පිරිස සමග ගිහිල්ලා බණ අහලා ප්‍රසාදයටපත් වෙලා ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ සමීපේට ඇවිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය මහාන වුණා. මහාන වුණා පින්වතුනි කාලයක් ගියාට පස්සේ අවුරුදු 5ක් විතර තවත් පිරිසක් සමග 69ක් හාමුදුරුවොත් සමග ඇවිල්ලා මේ මහා පාල හාමුදුරුවෝ කියනවා බන්ති අහං මහල්ලක කාලේ පබ්බජිත්තු මම මහලු කාලේ තමයි ප්‍රෞජ්‍යාවටපත් උනේ මහානකමටපත් උනේ නේ ගාන්ත දුරං නේ පූරිස්සාමි මට ගන්ත දුරේ පුරලා රහත් වෙන්නට මාර්ගයක් අවස්ථාවක් නැහැ. කරුණා කරලා ලෞතර බුදුරජාණන් වහන්සේ මට කමඨහනක් දෙන්න. ඒ කමඨහන් මෙනෙහි කරලා මව නිස්සරණත්තාය. මේ සසර ගමන නතර කර ගැනීම සඳහා මම මේ කමඨහන් මෙනෙහි කරලා රහත් භාවීටපත් වෙනවා. කිව්වා වගේම පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ කමඨහන් දුන්නා. කමඨහන් අරගෙන ගිහිල්ලා පින්වතුනි වස් කාලයක මේ කමඨහන් මෙනෙහි කරලා එක්තරා ගමකදී පින්වතුනි විහිස මහන්සීලා කමඨහන් මෙනෙහි කරලා අවසානයේ පින්වතුනි මේ හාමුදුරුවෝ අදිෂ්ඨානයක් ඇති කරගත්තා චක්කූනි හායන්ති මමායි තානි සෝතානි හායන්ති තතේව දේවෝ මගේ ඇස් දෙක අන්ධ වෙලා ගියත් කන් දෙක නැති වෙලා ගියත් මම නිදා ගන්න නැතුව මෙන්න මේ කමඨහන් මෙනෙහි කරලා රහත් භාවයටපත් වෙනවා කියන අදිෂ්ඨානිය ඇති කරගත්තා. වස් කාලයේ අවසන් වෙනවත් එක්කම පින්වතුනි දැල්ලුණු පහනක් නිවි යන්නා හා සමානව නිදි වරජිතව පින්වතුනි ඇඳක නිදාගන්නේ නැතිව හිතගෙන සක්මන් කරමින් භාවනා කළා මාස 3ක් පින්වතුනි එක දිගට ඇස්සන්න භාවයටපත් වුණා. බලන්න එය සාන්ද වීමත් රහත් වීමත් දවසීමයි සිදුනේ එක මොහොතේමයි. මේ කාරණේ මතක් කලී මෙවැනි කැපකිරීම කරලා ඒ වාගේම උත්සාහයෙන් විහෙස මහන්සියෙන් පින්වත්නි ඒ රහත් භාවයට පත් වෙන උත්තමයන් වහන්සේලාට අපි ගරු කළ යුතුයි සැලකිය යුතුයි උපහාරයට ලක් කළ යුතුයි කියන එකයි බුදුහාඳුරෝ දේශනා කළේ තථාගත ශ්‍රාවකෝ අග්ගමක්ඛායති කියලා. ඊළඟ කාරණේ තමයි රාජා චක්‍රවර්ති යග්ගමකායති සක්විති රජතුමන් පින්වතුනි මරණයෙන් පස්සේ ගෞරවයට පත්විය යුතුයි ජීවත් වී සිටියදී ගෞරවයට ප්‍රසාදයට පත්විය යුතුයි කියලා කියන්නේ. මෙන්න මේ කාරණින් බුදුහාඳුරෝ දේශනා කළේ ඒ අනුව මේ පින්වත් පිරිස හොඳට ධර්මයේ ශ්‍රවණය කළා විශේෂයෙන් සඳහන් කරන්නට ඕන අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ අරගෙන ඉන්න පිරිසගේ ඒ නිවේදක මහත්මයා තව ටිකකින් ඒ නම් ප්‍රකාශ කරනවා ඇති ඒ පිරිස බලවත් ඕනෑකමින් තමන්ගේ මව්පියන් ඇති දෙඩි කළ ගුරුවරයන් ආදී කොට ඇති ඥාතීන් සිහිපත් කරලා තමයි අද මේ පුණ්‍ය කර්මයේ දායකත්වයේ ලබාගෙන සිටින්නේ අද කරගන්න තමයි ආකාශත්හාච බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ වත්තේගම විද්‍යාදර්ශන පිරිවෙන් විහාරවාසී පූජ්‍ය පඬිත නාවෙල විමලසාර ස්වාමීන් වහන්සේ ධර්මදේශනා පැවැත් වූ පින්වත් දේශකයන්න් වහන්සේට පින්වත්නි අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. වගේම තම තවත් ශාසනික සේවාවන් ඉටු කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා අපි නැවත වතාවක් සාදුකාරයෙන් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.